සීල ශික්ෂා සමාදන් වෙච්ච ඔක්කොමල සමාධි ශික්ෂාට යන්නේ නැහැ. නමුත් කවුරු හරි හිතුවයි කියලා හිතමු මම මේ විදිහට ආනසීල් සමාදන් වෙලා නිකන් ඉන්න හොඳ නැහැ මම භාවනා කරනවායි කියලා. මම සමත භාවනාවක්, විපස්සනා භාවනාවක්, පරියංක භාවනාවක්, සක්මන් භාවනාවක් කරනවායි කියලා. කරලිවලා කොයි වෙලාවක හෝ පළවෙනිම අවශ්‍ය කරලා තියෙන මේ සමාධියනේ. මේ සමාධිය කරන්න ගියාම ප්‍රධාන වශයෙන්ම සමාධියේදී අපි බලාපොරොත්තු වෙන්නා වූ කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ගැනීම කියන පළවෙනි නීවරණය සහ පළවෙනි ධානාංගය අරගෙන බැලුවොත් එහෙම 99.99ක් අසාර්ථකයි. ඉඳගත් ගමන් මේ තමන් විඳපු ගඳ සුවඳ පිළිබඳව මතක සතහන් එන්න පටන් ගන්නවා. රස පිළිබඳව මතක සතහන් එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉන්න ආසනයේ තියෙන අපහසුකම පිළිබඳව මතක සතහන් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක කොච්චර කරනවද කියනවනම් අරමුණක හිත පවත්තන්නම නොදෙන තරම්. සමහර චෝදනා කරන මට හුස්ම අල්ලන්නත් බෑ කියලා. දැනෙන්නෙත් නෑ කියලා. ඒක නැත්නම් සුළු වේලාවකටවත් මේ කය තියෙන විදිහ දිහා බලන්න බෑ. ඒක අතීතයට යනවා. ඒක අනාගතයට යනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිතනවා. වෙන තැනක් ගැන හිතනවා. මේ මම දැන් මෙතන කියන එකේ තියන්නම බෑ. තියාගත්ත කෙනාට තේරෙනවා මේ මම දැන් මෙතන කෙනකේ තියාගත්ත කෙනාට තේරෙනවා ඒක පවත්වා ගැනීම සඳහා අපේ මුළු ජීවිතේ මුළු සංසාරෙම කවදාකවත් අපිට උගන්ලා නැහැ කවුරක්වත් බුදුහාමුදුරුවෝ ඇර අපි අධ්‍යාපනයෙන් ජීවුණු වෙන්න වෙන්න වෙන්න වර්තමානයේ හිත පැවැත්වීම අපෙන් ඈත් වෙනවා මිසක් ඒකට යන්නේ හිතන්නත් තමයි අද තියෙන කිසිම අධ්‍යාපන ආයතනයක මේ කිසිම දවසක හිතලා හෝ අහලා හරි තියනවාද මොනම අධ්‍යාපනාත්මක හෝ මේ ඇති හැටිය දැකීම හෝ වර්තමාන අරමුණේ හිත පැවැත්වීම හෝ මම දැන් මෙතන ඉන්නවා කියන එක මනුස්සකමේ මූලික දේ ඒක කරපන් කියලා කද්දාවත් නැහැ මා ප්‍රෑහෙන අධ්‍යාපනාත්මකට ගිය මිනිස්සෙක් නිසා මම දන්නවා උගන්වන්නෙම නැහැ ඒකේ උගන්වන්නේ වර්තමාන හිත නොතබා ඉතිහාසයේ හිත තියෙන හැටි උගන්වනවා භූගෝලයේ හිත තියෙන හැටි උගන්වනවා රසායන විද්‍යාවේ හිත තියෙන හැටි උගන්වනවා භෞතික විද්‍යාව උගන්වනවා ඔක්කොම විද්‍යාවල් තියෙනවා. හැබැයි හැම එකේම වර්තමාන මොහොත නැහැ. එනිසා මේ විෂයන්නේ හැම එකකදීම බයලජ්‍ය දෙකට පොඩි කෙනෙහිල්ලක් යනවා. සම්මා දිට්ඨියට පොඩි කෙනෙහිල්ලක් යනවා. සම්මා සංකප්පයට පොඩි කෙනෙහිල්ලක් යනවා. හී නූලෙන් කරන්නේ මොකද්ද? අපි මිත්‍යා දෘෂ්ටිකට බඳලා. භෞතික ඥාන ලෝකේ තියෙන හැම ඥානයක්ම පටන් අරන් තියෙන්නේ සතිය මග අරවන්න හදපු දේවල්. එහෙම නැත්නම් අසත්‍යමත් කරන්න හදපු දේවල්. ඉතින් අපි ඒකට Nobel prizes දෙනවා, මැග්සේසේ සම්මාන දෙනවා, අර සාහිත්‍ය සම්මාන මේ සාහිත්‍ය සම්මාන දීලා නටවනවා. කිසිම තැනක වර්තමාන මොහොතේ තියන්න දෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යාපන ලැබුවද නැද්ද කියන එක භාවනාවට කිසිම අදාළකමක් නැහැ. යමක්කමක් තියනවද නැද්ද කියන භාවනාවට අදාළකමක් නැහැ. ඥානෙදි පිළිසින කියන අදාළකමක් නැහැ. බුදුජානනාංශය දෙනවා බොහොම විප්ලවීය විකල්පයක්. මේ ගන්ධ රස පහස සම්බන්ධයෙන් දැනට මේ ඉන්න ඉරියව්ව හිතපත් ගන්න කියලා. නැත්නම් මේ කය ඉඳගෙන ඉන්න ඉරියව්ව කියලා කියන්නේ අපි ගත්තොත් ශරීර කය හෝ ආශ්වාස ප්‍රශ්වාස රූපේ ඉතිහාසය හිතන ගියාම එතන කරන සරණ පිළිවෙත මම ගොඩාක් විස්තර කියන්න ඕන මේ හැම කෙනෙක්ම ඉදිලා ඉන්නේ ඒ සරණේ තමයි. මේ මාත්‍රමාන මොදේට පවණ දෙන්නෙම නැහැ. දෙන්නේ නැති රූප සත් රූප තණ්හා ශබ්ද තණ්හා අයින් කරත් ගන්ධ තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා නිසා හැම වෙලාවෙම ඇඟේ හැට මහැට කරනවා මේ සුඛ ඉරියව්වක් හොයන. හිතනවා මේ පත පැතට පොඩ්ඩක් කිසිලා තිබ්බනම් හරියයි කියලා. ඊට පස්සේ හිතනවා මේ පැතට පොඩි ජැක්කක් ගවනම් හරියයි කියලා. කොන්ද කෙලින් කිරුවොත් හරියයි කියලා. බෙල්ල ඇල කෙරුවොත් හරියයි කියලා. නැමුණොත් හරියයි කියලා. මේ හිතලම කරනව නෙවෙයි. අඩු ගානේ නිින්ද ගියාට පස්සේ මිනිස්සු දිහා බලන්න. නිින්දදී කොච්චර නලියනවද කියලා. නිින්ද ගිය බබෙක් දිහා බලන්න. ඇඟ සකස් කරන හැටි. තියන්නෙම නැහැ. මොනම විදිහකින් තියන්නේ මේ මේ හැම ඉන්ජිනයක්ම මේ කම්පනයක්ම ප්‍රපංච මේ චංචල ගතියක්ම ප්‍රපංචයක්ම සර්වඥාන්සේ කෙලස් කියලා කියනවා. ඇඟ නලියන්නේ කෙලස් නිසා. ඉන්ජන චංචල කම්පන කායිකයි ප්‍රපංචන කියලා කියන්නේ හිත නලියන එක. මේ සීරම නිසා බුදුඥාන්සේ උන්වහන්සේගේ ඉගැන්වීමට කියන ආනෙන්ජ සප්පාය කියලා. නොසැලෙන නොනලියන කම්පා නොවෙන දේට සැප දේට සප්පාය කනු කරනවා ආනන්ද සප්පාය සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා ඒක නිසා එකෙන් පොඩි ඉංගියක් අරගෙන සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා හරි ලස්සන දෙයක මේ පරිසම්පදා මාර්ගයේ පුදුම පුදුම ලස්සන විස්තර කරනවා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මට බුදුහාමුදුරුවෝ දුන්න උපදේශයක් ඉඳගෙන ඉන්න ඉරියව බලපං කියලා මට බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශයක් ආශ්වාස කරනකොට ආශ්වාසය බලන්නේ කියලා. ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක පිළිබඳව හොඳට හොයලා උන්වහන්සේ කියනවා ආශ්වාසයේ විෂයේ ආශ්වාසයේ බලනාසුළු ඉන්න කෙනාගේ හිත নিকමට හෝ ප්‍රශ්වාසයේ විෂය කල්පනා කරන්න ගියොත් ඉංජති කම්පති ඡංචති කියලා ඡංචි චලති කියලා. ඒක හිත ගැස්සෙන්න පටන් ගන්නවා. මේ තැබිය යුතු අරමුණෙන් හිත මේ ආශ්වාසය බලන්න හිතාන ඉන්න එක නම් ඊට ප්‍රශ්වාස විශේෂයි පැන්නොත් ඉංජති කම්පති චලති පාට ගැසිලා යනවා ඊට පස්සේ ප්‍රශ්වාසයේ ඉන්න වෙලාවේ ප්‍රශ්වාසයෙන් හිත ආශ්වාසයේ විශේෂය බලන්න ගියොත් ඉන්ජන චංචල කම්පන ඇති වෙනවා ආශ්වාසයේ මුල බලන අසලුව ඉන්න කෙනෙකුගේ මැද බලන්න ගියොත් ඒ චංචල කම්පනයි මැදවල දකින්නලාගේ අග බලන්න ගියොත් හැම වෙලාවෙම අපේ දැනුම මොලේ කරන්නේ මේ වෙන දේ වෙනුවට වෙන එකක් බලන්න හදනවා. ඒ බලන්න හදන හැම වෙලාවක එන්ජිනයක් චංචලයක් කම්පනයක් ඇති වෙනවා. ඒ විදිහට එන්ජින චංචන කම්පල ඇති වෙන්න පුළුවන් හැම සිද්ධියක්ම සාර්පත්‍ය සංසේ බලලා දක්වලා තියෙනවා. ඒ නිසා භාවනා කරන්න ගියාම අපේ අංග නිකම් පුක්කිට ගලේ වගේ හෙල්ලෙන්න පටන් ගන්නවා. අකුණක් විදුලියක් ගැහුවාගේ හෙල්ලෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ ඉස්සරහට තල්ලු කරගෙන යන්න පටන් ගන්නවා. ඒකට නැමෙන්න පටන් ගන්නවා මේකට නැමෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ නිසා මේ මහසි භාවනා ක්‍රමය ඉස්ලාම ආපු වෙලාවේ පුදුමාකාර චෝදනා වගේක් ලංකාවෙන් ගියා. මේ භාවනා කරනකොට ඇඟ සැලෙනවයි කියලා කියන්නේ භාවනා ක්‍රමේ වැරදි. ඒක ලෞකික සම්බන්ධ නෑ. ඒ නිසා මේවා තිබුණ නෑ පොතේ. වැරදි කියලා ජාත්‍යන්තර භාවනා පරිෂදේ වැඩියෙන්ම විවේචන ඉදිරිපත් කෙරුවේ ලංකාවේ. ඒකෙල්ල මහසි ක්‍රමයේ සම්පූර්ණම වැරදි කියන එකට තොරතුරු එන්නම මහසි සයද ස්වාමීන් වහන්සේ මට උත්තර දුන්නා. ඒ පස්සේ මුද්‍රණය කරලා තියෙනවා. හැබැයි පටිසම්භිදා මාර්ගයේ බලනකොට සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා. Taman බලන විදිහේ පේන එක දිහා බලනවා වෙනුවට අතීත අනාගත බැලුවොත් වෙන එකක් බැලුවොත් වෙන දෙයක් බැලුවොත් ඒ බලන හැම වෙලාවකම ගොඩ දාපු මාළුවෙක් වගේ ඇඟ සැලෙනවා. යම් වෙලාවක අපේ හිත මේ පවතින දේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ කියන්නේ ගඳ පිළිබඳ තණ්හාවක් නැහැ රස පිළිබඳ තණ්හාවක් නැහැ ස්පර්ශය පිළිබඳ තණ්හාවක් නැහැ පේන දේ බලනවා මේක පුලං අදින් නැත්නම් පත් කරු පහන් දැල්ලක් වගේ කෙලින්ම හිත ඒකාග්‍රතාවයට යනවා යන්න බැරි මොකද අපේ දැන හෝ නොදැන මොකක් හරි වෙච්ච නැති එකට හිත දානවා එහෙම නැත්නම් අපේක්ෂා කරන දෙයට හිත දානවා වර්තමාන මොහොතේ තිබියදී අපේ හිත අදාළ නැති දේවල් වලට හිත දාන්නේ මේ රස විශේෂී තෘෂ්ණාව නිසා, ගන්ධ විශේෂී තෘෂ්ණාව නිසා, ස්පර්ශ විශේෂී තෘෂ්ණාව නිසා ඒ ඔක්කොම දුන්නත් මේක තැම්පත් වෙන්නේ නැහැ. ඒක නිසා වර්තමාන මොහොත කියලා නැත්නම් සතිය කියලා නැත්නම් ආනපාන වගේ දෙයක් කියලා හෝ කය වශයෙන් හෝ සක්මන වශයෙන් බලලා එලඹිච්ච චිත්තක්ෂණයේ හිත පවත්වන්න ගන්න උත්සාහයම පුදුමාකාර විප්ලවීය උත්තරයක්. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් කියන තණ්හාව හෝ එහෙම නැත්නම් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන දේට සම්පූර්ණ විකල්ප තැනකට හිත ගිහිලා බුදුසසුන්සේ කියන කරන්න පුළුවන්. මේ තබා ගැනීම තමන්ගේ පරම කෘත්‍යය. නැත්නම් සීල ශික්ෂා නෙමෙයි මේ කතාවේ සමාධි ශික්ෂාව. පුළුවන් තරම් ඒ පවතින අරමුණේ හිත පාත්තන්න උත්සාහ කරන්න කියලා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරනකොට පේනවා ඒක කොච්චර අමාරුද කියලා. අපි හිතමු යම් කෙනෙක් එක චිත්තක්ෂණයක් පාත්තන්න පුළුවන් ගතිය තිබර ඊ ගාව චිත්තක්ෂණේ හිත මොකට පණීද කියලා. පැදුරටත් නොකිය කිසිම න්‍යායපත්‍යක් නොදී මොකේට පණීද කියලා කියා ගන්න පුළුවන් එකම මිනිසෙක්වත් මනුස්ස ලෝකේ නැහැ. හැම කෙනාම කාගේ දුන්‍යාපත්‍යකට වැඩ කරන්නේ. කවුරක්වත් දන්නේ නැහැ ඊගා චිත්තක්ෂණේ බලලා එලිපත් ඉන්න බල්ලා ගෙට පණිවිද ඇතුළට පණිවිද කියලා. ඉතින් මේක තමයි අපිට තියෙන විශාලම ලැජ්ජාව, අපිට තියෙන විශාලම හීනමානය, අපිට තියෙන විශාලම ඉච්ඡාබංගත්තේ භාවනා කරන්න ගියාම අපිට ඕන දේ වෙන්නේ නැහැ. ඉතින් බුදුන්ස් කියන ඕකට තමයි අනාත්මයි කියලා කියන්නේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. පාලනය කරන්න බෑ. ඕක පිළිගන්නේ කියලා. පුළුවන් තරම් අපි උත්සාහ කරනවා නෑ ඒකට මොකක් හරි උත්තරයක් ඇති කොහොමද ස්වාමීන් වහන්සේ මේක නැතර කරන්නේ පළවෙනිම දේ දැනගන්න ඕනේ මේ හිතේ තියෙන රස තණ්හාව නිසා ගන්ධ තණ්හාව නිසා පොට්ටබ්බ තණ්හාව නිසා මොන දේ දුන්නත් මේ හිත සතුටු වෙන්නේ නෑ ඒක තමයි හිත කියන්නේ බුදුන්සේ කියන කියනවා දවසක් බුදුන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවද කියලා චරණ චිත්තේ කියන එක දැන් කාලේ අපි දන්නේ නැහැ මොකද්ද කියලා මොකද සංඥා ඕ කියපු නිසා බුදුන්සි විස්තර කරන්නේ දැන් චලන චිත්‍ර කියන එක දන්නවනේ අපි චිත්‍රපටි වල පෙන්වන්නේ මිනිස්සු දඟලන පෙන්වන චලන චිත්‍ර කියලා ඒ වගේ එකක් සමාන විදුනා රූපකට දර්ශනයක් වගේ කියලා බොහොම සිත් ගන්න සුළු එකක් එතකොට බුදු සංඥා කියන එහෙමයි කියන්නේ එතකොට බුදුන් කියනවා මේ චලන චරණ චිත්‍රය හරීම විචිත්‍රයි ඕනම කෙනෙක් දැක්කොත් වැඩ සියල්ල නතර කරලා ඒක දිහා බලන්න. අපි කිව්වොත් මේ රූකඩ දර්ශනයක් පෙන්වයි කියලා හිතමු. ඉතින් ගංගේවල අතහැරලා අපි යනවනේ මේක බලන්න. නමුත් කතා කරලා තිනවා මහණෙනි ඒ චරණ චිත්‍රයටත් වඩා හිත විචිත්‍රතරයි කියලා. හිතෙන් තමයි මේ දේරම ඔක්කොම කෝලම් කරන්නේ. ඒක නිසා Tamange හිත කොහෙද දුවන්නේ කොහොමද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක්වත් දෙන්න උත්සාහ කරන්නේ අනුපමේය උපමා කරන්න බෑ කියලා. ඉතින් භාවනා කරන එක්කන විතරයි තේරෙන්නේ මේ මැද තියන්න උත්සාහ කරාට වටේට තියෙන මේ රස තෘෂ්ණාව මේ ගන්ධ තෘෂ්ණාව මේ පහස තෘෂ්ණාව මේ රූප තෘෂ්ණාව මේ සද්ද තෘෂ්ණාව මේ ධම්ම තෘෂ්ණාව කියලා හරියට ඔක්කොම මනාප දේවල් වටේ තියලා ඉඳුල් කට කරන දවසේ පොඩි එකා මැදට තිබ්බට පස්සේ ඒක මොකද්ද ගන්න කියලා හිතන්න බෑ හැමදේම ආසතික මැද වටේට තියලා පොඩි එකෙක් මැද තිබ්බොත් ඌ මොනවා ගනීද කියලා අම්මට කියත හැකිද? තාත්තට කියත හැකිද? ඌට කියත හැකිද? ඊට හපං අභාවිත මනස. ඒවට පණින හැටි, ඒවට දුවන හැටි කිසිම වගවීමක් නැහැ, කිසිම බයලජ්ජාවක් නැහැ. ඉතින් ඒක නිසා සරුවචාන්සිය අර සුවිශේෂ වූ අත්දැකීමක් කියන වර්තමාන මොහොතේ වර්තමාන රූපෙට හිත තියාගෙන ඉන්න. එතකොට මෙයා යහට මෙහාට පයින් හැටි බලන්න. ඒ පණින ගතිය කාගේ තැටි ඒක මේ ඉන්ජෙක්ෂන් එකක් ගාලා හිදි වට්ටලා නිදි කරලා නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තියෙද්දි මෙහෙම පයින් ගතිය තියෙද්දි උත්සාහ කරලා කරලා කරලා කරලා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් චිත්තක්ෂණ කීපයක් මේ ඉඳගෙන ඉන්න ඉරියව් හිත පවත්තන්න නැත්නම් ආශ්වාසයෙන්කොට ආශ්වාසය කියලා දැනගන්න. අන්න යාට තේරෙන පටන් ගන්නවා මේක උත්සාහයෙන් තොරව කොච්චර පිං කෙරුවත් හරියන වැඩක් නෙවෙයි. උත්සාහයෙන් තොරව කොච්චර පොත් කිව්වත් හරියන වැඩක් නෙවෙයි. උත්සාහයෙන්තර තමන්ගේ ගුරුවරයා කොච්චර දක්ෂ වුණත් ඇති වැඩක් වෙන්නේ නැහැ. උත්සාහයෙන්තර මොනවා ප්‍රාර්ථනා කරත් මේක හරියන්නේ නැහැ. සුදුමේ ඥානෙ කොච්චර තිබ්බත් හරියන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙන්න ඕනේ. ඒ තියෙද්දි මේ බලාපොරොත්තු සුන් කරන සුළු මේ ප්‍රයත්නේ කරන්න කරන්න කරන්න කරන්න ටික කාලෙකදී ආර තේරෙන පටන් අර ගන්නවා. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් අරමුණේ ටික වෙලාවක් එක දිගට පවත් ගන්න පුළුවන්. මේක මේ සමහර වෙලාවක මට හිතෙනවා නිවන් දකින්නටත් වැඩි අමාරු වැඩක් කියලා මේක. මෙච්චරම චාරයක් නැති හිත එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක්වත් පවත් ගන්න පුළුවන්කම. හැබැයි මම දැකලා නැහැ කිසිම කෙනෙක් ඒකට සාදු කියලා සමාදම් වෙනවා. ඔක්කොමලා කියනවා චිත්තක්ෂණ දෙකනේ පුළුවන්නේ තුනක් බෑනේ කියලා කනගාටු වෙනවා. චිත්තක්ෂණ තුනයි පුළුවන්නේ හතරක් බෑනේ කියලා කනගාටු වෙනවා. නමුත් මේ ගත්ත ගැම්ම මේ නව නැම්ම නන්නත්තර අරමුණේ යන හිත හුස්ම රැලි දෙකක් බලන්න පුළුවන් කියලා කියන්නේ බුදුමාකාර විප්ලවයක්. ඉතින් යෝගාවචරය කියන හුස්ම රැලි දෙකයි බලන්න පුළුවන් ඊපස්සේ හිත පිට ගියා අරකට ගියා මේකට ගියා කියලා රචනේ ලියන්නේම වැරදිච්ච විතරයි. නමුත් කවදද අපිට පුළුවන් වෙන්නේ මේ සීල ශික්ෂාව නෙවෙයි මේ වැඩ කරන්නේ සමාධි ශික්ෂා වැඩ කරන්නේ මම දන්නවා හිත පැවැත්විය යුත්තේ කර්මණයේ බව ඒකේ දැනුම විතරක් නෙවෙයි උත්සාහ කරන නිසා මම චිත්තක්ෂණ දෙකක් එක දිගට පවත්වා ගන්න පුළුවන්. අම්මා දීප එක නෙවෙයි මේ. තාත්තා දීප එක නෙවෙයි මේ. වෙන පිනකින් කරපු ගමනේ මේ සංසාරේ අපි උපයෝගු දෙයි. මෙන්න මේක සමාදන් නොවීම නිසා යෝගාවචරය කාමභෝගින්න වැඩි පශ්චාත්තාපයෙන් ගත කරන්නේ. කාමභෝගය යම් ආකාරයකට තමන්ට අවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැතුව පශ්චාත්තාප වෙනවද ඊට වැඩි යෝගාවචර පශ්චාත්තාප වෙනවා මගේ හිත අරමුණක පවත්න්න බැරි කම නිසා. නමුත් එයා දන්නවනම් වෙනදට වැඩිය සාපේක්ෂව එක චිත්තක්ෂණයක් එක්ක දෙකක් එක්ක තුනක් පවත්න්න පුළුවන්කම වැඩි වෙනවා නම් ඔය යෝගාවචරයට වැඩිය බුදුහමදෝ සන්තෝෂ වෙනවා. ඔය යෝගාවචරයට දෙවිය බ්‍රහ්මිය සන්තෝෂ වෙනවා. මේ මනස පුදුමාකාර ප්‍රයත්නයක් කරනවා. ඒ මනස වෙනදට වැඩිය චිත්තක්ෂණයක් තියෙනවා. නමුත් මේ මනසයා මේක සන්තෝෂ වෙන්නේ නැතිකම සමාදම් වෙන්නේ නැතිකම පොඩි කියන්නේ මුස්පේන්තුව කිය. කෙසේ නමුත් මෙන්න මේ දේ ගැන විතරක් කතා කරන මනුස්සයෙක් ඉන්නවා කියලා හිතන්න. මට ඊයේ බෑ. නමුත් අද මට හුස්ම දෙකක් බලන්න පුළුවන්. ඊයේ බෑ මම පීවර දෙකක් තියන්න පුළුවන්. මේක මං උපයගත්ත දෙයක්. මේ සමාජ ශික්ෂාව තියෙනවයි කියන්නේ එහෙනම් මාට වරදොල තේරුම් ගන්න කියලා. සීල ශික්ෂාව හරි කියන එකනේ. එක චිත්තක්ෂණයක් වර්තමානයේ හිත පවත්වන්න පුළුවන් කියන්නේ අපේ සීල ප්‍රමාණවත් කියලා. නැත්තම් කරන්න බෑ. ඒක පොඩි සාහිතියක්ද කියලා හිතන්න බෑ. මගේ හිත එක අරමුණක නැත්නම් ආනපාන. එහෙම නැත්නම් සක්මනේ. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ. එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් පවත්වන්න කවදාකවත් බෑ සීල ශික්ෂාව නැතුව. අපි කොච්චර පශ්චාත්තාප වෙනද අපි දුස්සීලයි අපි සීලෙමද කියලා. ඒ සමාධි ශික්ෂාව හරියන්න සීල ශික්ෂාවෙන් අනුග්‍රහ වෙන්න ඕනේ. කවුද කවුද ඒක සමා සාදු කියලා සම්මාදම් අනුමෝදන් වෙන කෙනෙක් ඉන්නවද කියලා බලන්න කවුරක් නැහැ. අපි හිතන්නේ අසාර්ථකම වුණත් කමන්නේ පැයක් වාඩිලා හිටියයි කියලා. සම්පූර්ණ අසාර්ථකයි. පණුව දෙකට කැපුවා වගේ නලියන නලියන නලියන නලිය පැයක් ඉන්නවා. ඊ පැය පුරාවට සතෙක් මැරීමක් වෙලා නැහැ නේ. ඊ පැය පුරාවට හොරකමක් වෙලා නැහැ නේ. ඊ පැය පුරාවට කාමීච්ඡාචාරයක් වෙලා නැහැ. ඒ පැය පුරාට බොරුවක් කේලුවක් කිසිම අපරසජක් 100 100ක් සීලේ තියෙනවානේ සමාධිය මොනවද ලැබුණා. ඔව් පුදුම චෝදනානි කරන්නේ. හිටිය හොඳයි ඉඳගෙන නම් හිටිය තමයි මේට වැඩිය හොඳ කුඹුරුවක් කරකෑ භාගයක් හතවා ගත්තා නම් හොඳයි. කෙදරී කියන මිරිස් ටික කොටා ගන්න තිබ්බා. පලා ටික ලිය ගන්න මෙතන හිටියා. ඒකත් නැහැ මේකත් නැහැ කියලා තමා විශ්ින් Tamanට වද දෙන හැටි දිහා බලනකොට මේ යෝගාවචරයට තේරෙන්නේ මේ චිත්තක්ෂණය මෙහෙම රැක්කේ නැත්තම් රස තෘෂ්ණාවේ ඉන්නේ. ගන්ධ තෘෂ්ණාවේ ඉන්නේ. පහස තෘෂ්ණාවේ ඉන්නේ. ශබ්ද තෘෂ්ණාවේ ඉන්නේ. රූප තෘෂ්ණාවේ ඉන්නේ. දැන් අඩු ගන්න මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සැප නැති වුණාට ඊගේ පවත්තු එක බුදු කෙනෙක් පහළ නොවුණා නම් කවදා හරි කරනවා. මෙන්න මේක කවදාද හිතලා යෝගාවචර නැතිව තිබුච්ච චිත්තක්ෂණේ ගොඩගත්තයි කියලා හිතානේ හිටියොත් එයාට පෙනේවි මෙහෙම ඉන්න එක මෙහෙම අමාරුවෙන් හදාගත්ත චිත්තක්ෂණය පිටපයින්න වෙලාවක් එනවා. අනිවාර්යෙන්ම එනවා. රහත්ුණත් එනවා. බුදුනාට පස්සෙත් ආවා. ඒක ස්වභාවිකයි. ඒ පිටපණින්නේ මොකද අර ඉන්න අරමුණට වැඩිය අර පිටින් එන අරමුණ රසයි. එනිසා ඉන්න අරමුණ පිටින් එන අරමුණට සාපේක්ෂව නීරසයි. එනිසා හිත ටක් ගාලා වැඩි මනාව පැත්තට පයි. මේ මනාව පැත්තට පණින එක මේ යෝගාවචරයේ නොසන්ඩාලකමක් නිසා සීලෙන් සමත් වෙන එකක් නෙමෙයි මේ තමයි හිතේ හැටි. පැන්නට පස්සේ යෝගාවචරයා හරි දැන් ඉතින් අනතුරු දායක දන්න ගියා අපව ගන්න ඕනේ මට කරන්න තියෙන ඉච්චරයි පශ්චාත්තාප වෙන්න තු අපව අරගත්තට පස්සේ ආයසරයක් දැනගන්න පුළුවන් නම් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව එච්චර සැපේ ලැබෙන ලස්සන ඉරියව්වක් නෙමෙයි නමුත් ගන්න පුළුවන් ඒකෙන් එච්චර ලොකු ආනිසංසයක් නොලැබුණත් අත්තන තරම් අනතුරු දායක නැහැ කියලා අපව ගන්න පුළුවන් කියලා බැලුවොත් යෝගාවචරයට තේරෙයි මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ රස නැතිකම වර්ණවත් ගතියක් නැතිකම පහසක් නැතිකම නිසා ඒ හිත එලිපත් ඉන්න බල්ලා වගේ අරවට පණින්න හදනවා. ඒ පණින හැම එකක් ඒක නම් ප්‍රශ්නයක් නැහැ. බුදුහාම කියන්නේ පණින එක ස්වභාවිකයි. මේ පැනපු එක ගැන කතන්දර ගොතන එකෙන් තමයි සියලුම අකුසල් සිද්ධ වෙන්නේ. හිත අරමුණේ ඉඳ බැදී එක වෙනම කතාවක්. ඒ අරමුණට වැඩිය රස අරමුණට පණින එකත් වෙනම කතාවක්. ඒක වෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒක පිළිබඳව ඊට පස්සේ පික්ක පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් ඒක ගැන ආඩම්බර වෙනවා. ආඩම්බර වෙලා කතා කරන්න ගියාම ඒ ගඳක් නිසා හෝ රසක් නිසා හෝ පහසක් නිසා හෝ හිත පිටපැන්නට පස්සේ මේ පිටපැන්නපේක පිටපැන්නපමණින් නතර කරන්න පුළුවන් නම් අපි කියනවා මුතේ මුත මත්තම් භවිස්සති. මේට සාපේක්ෂ වෙන දෙයකට ස්පර්ශයට ගියා වෙන කතා කරන්න යන්න එපා. වල්පෑලියලි කතා කරන්න යන්න එපා. කතා කරන්න ගියොත් ආපහු තමන් හිතපු තැනට ගන්න බැරි වෙනවා. ඒ නිසා දිත්තේ දිත්තමන්තම් වගේම සුති සුතමන්තම් වගේම බුද්ධජනකේ සඳහන් කරන මුති මුතමන්තම් භවිෂ්‍යත් කියලා හිත පිට යන්නේ නැතුව නෙවෙයි. ඒ කියන්නේ ගන්ධට රසට පහසට හිත නොයනෝ නෙවෙයි. යන්නේ එක පිළිබඳව පශ්චාත්තාප වුණත් පව් සතුටු වුණත් පව්. පශ්චාත්තාප වුණත් සංස්කරණය සිද්ධ වෙනවා. සතුටුමත් සංස්කාර සිද්ධ වෙනවා. මෙන්න මේකට ඉඩ නොතබා. හිත පිට යන එක නතර කරන්න බෑ. පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙන්න කොච්චර වාසනාවන්තද කියලා බලපන් උඹට අඩු ගන්න ගෙනත් යන්න අරමුණක් තියෙනවනේ. ඒ වගේම වීර්යය කළ යුත්තක් තියෙනවනේ. දැන් තමන් පනවා ගන්නලද අරමුණක් තියෙනවනේ. ඒ අරමුණ ගඳ වශයෙන් පසනයි. මිහිරි නෑ. එහෙම නැත්නම් ප්‍රිය නෑ. රස වශයෙන් පින්නේ පාස වශයෙන් මිහිරි නෑ. නමුත් මෙතන කෙලෙස් නැති බව දැනගෙන අපව ගන්න පුළුවන්කම තමයි අපි මෙතෙක් කල් භාවනා කරලා ලබාගත්තා අත්දැකීම් ටික අන්න එතන ගන්න නම් ඒ යෝගාවචරයා මේ මුතය විසෙයි එහෙම නැත්නම් මේ ගන්ධ රස පහස විසෙයි ලබන දේවල් විසෙයි කතන්දර පොතක් නැතුව ඒ ගැන චෝදනා මුඛයෙන් කතා නොකර ඒ ගැන ප්‍රශංසා මුඛයෙන් කතා නොකර නතර කරන්න පුළුවන් නම් බුද්ධඥානසේ සඳහන් කරලා තියෙනවා ඒ අවස්ථා දෙකක් තියෙනවා. ඒ අවස්ථා කියලා කියන්නේ මූලධර්ම දෙපිටියකින් මේ විස්තර කරනවා රූප විශේෂ හිත පිට ගියා නම් පොට්ටික් වෙලා බේරියා. ඔය දකපු රූප ගැන කතා කරන්න යන්න එපා. ශබ්ද විශේෂ හිත පිට ගියා නම් බීරික් වෙලා නතර වෙනවා. ගන්ධරස පහස විශේෂ කියලා කියනවා අන්තභාග රෝගියෙක් වගේ ඉන්නේ කියලා. අන්තභාග රෝගියාට ඒ අංශක ගන්ධරස පහස දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනිච්ච දේවල් වලදී තව කෙනෙක්ගේ හිත කෙලසන්න යන්න එපා. වෙන්නේ මොකද්ද? තව කෙනෙක්ගේ ගන්න ගියාම මේ මනුස්සයගේ චිත් නරක කරනවා, තමන්ගේ චිත් නරක කරනවා. මේක ස්වභාවය. නමුත් මට ආපහු ගන්න දන තියෙනවනේ මගේ අරමුණ තියෙනවනේ. අන්නේ අරමුණට ආවට පස්සේ නැවත තමන් ඒ අරමුණට ආපු බව දන්නේ අරමුණේ රූපේ දැකලාද අරමුණේ සද්දය අහලාද අරමුණේ ගඳ බලලාද අරමුණේ රස බලලාද අරමුණේ පහස ලබලාද කියලා. නැවත අරමුණට ගැනීමේදී මොකෙන්ද අත්දැකේ කියලා ඒ વિશે හිත පවත්තන්න පවත්තන්න අර පිටේ යෑමෙන් වෙන අකුසල් පිටේ යෑමෙන් වෙන අනවශ්‍ය අරසව නැතිවීම යෝගාවචරයට වලක් කළා. එහෙම නැත්නම් පව් අහෝසි කරගෙන නැවත මූල කර්මස්ථානයේ සමාදන් වෙන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මුති මුතමත්තම් භවිෂති. ගිය දේවල් ගැන කතන්දර කතා කරන්න යන්න එපා. එහෙම නැත්නම් චක්කුමාසේ යතාන්தோ සෝතවා බදිරෝ යතා මූගෝ වගේ මුගෝ මුගෝ කියලා කියන්නේ කෙලතොල්ලෙක් වගේ. වෙච්ච දේ ගැන කතා කරගන්න බෑ. එහෙම වෙලා ඒව ගැන චෝදනා කිරීම නැතර කරන්න කියන. ඒක පේන්නේ බය අඩුකමක් වගේ. ඒක පේන්නේ නෝන්ජල්කමක් වගේ. මගේ හිත ගන්ධකට ගියා, රසකට ගියා, පහසකට ගියා. ඇයි එහෙම වෙන්නේ? මොකද්ද මම මේකට කරන්න ඕන කියලා කවුරුත් ඇහුවට කියන්න කෙනෙක් නැහැ. කියනවා තමයි. කී ගැන කතා නොකර ආපහු තමයි අරමුණ කියලා තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ ඒ ප්‍රමාණය එච්චර ප්‍රමාණය දන්නා යාට ආයේ කවුරුත් කමටහන් සුද්ධ කළ දෙන්න ඕන කමක් නැහැ. නමුත් අපේ හිත පුදුමාකාර ආසාවක් තියෙනවා මේ ගන්ධ රස පහස විෂය කතන්දර කොට මේක. ඒ නිසා මුතේ මුතමත්තම් භවිස්සති කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා කාලකාරාම වගේ සූත්‍රවල සර්වත්‍යෙන් සඳහන් කරලා තියෙනවා. දැන් ඔය තමයි මොකක් හරි විඳිනවනේ. එක්ක ගඳක්, එක්ක රසක්, එක්ක පහසක්. ඔක තව කෙනෙකුට කියන්න දෙයක් නැහැ. ඔය රසයේ විඳයි කියලා විශේෂකුත් නැහැ නොවින්දයි කියලා පාඩුවකුත් නැහැ. ওই රසයේ විඳින කෙනෙකුත් නැහැ ඔතන. ඕක නොදකින් කියන්නේ යන්නත් එපා. දැන් අපි හිතන්නේ මේ අපි විඳපු රසය දරුවට කියලා දෙන්න ඕනේ. විඳපු නැති කෙනෙකුට කියලා දෙන්න ඕනේ කියලා ඒ ඒකේ විශේෂ ගතියක් පෙන්වන්න හදනවානේ. ඒ මේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ කැලේ මලක් දැකපුවාම ඒ මල විශේෂ කරලා අපි කෙනෙකුට කියලා දෙන්න හදන මේ මම දැක්ක මල කියලා මා දුටු මල කියලා අනිත් කියලා දෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහය අර අපිට විශාල ප්‍රයත්නයක් කරන්න වෙනවා කාගේරි අවධානය කඩලා මේ කොහෙද යන මලක ගොන්ද රස පහස කියලා දෙන්නේ. ඒ ඕනම කෙනෙකු ලබන්නේ ඔච්චරමයි. උඹ කරන එකමයි. ඒ නිසා අපි මේ හදන සාහිත්‍යමය අලංකාරය මුන්නම දෙයක්වත් ඇති වැඩක් නැහැ. නිසා ඒක දැකිල්ල තව කාට හරි විස්තර කරන්න යනවයි කියලා කියන්නේ මට කතන්දර ගොතලා තව කෙනෙක්ගේ හිත කලඹනවා. නිසා එතනින් දැක්කට නොදැක්කාසේ දැනුණට ඇහුණට නැහුණාසේ දැනුණට ගොළුෙක් වගේ කියාගන්න විදියක් නැහැ. බම්මණෙක් වගේ ඉඳගෙන කරවන ඉන්න පුළුවන් නම් ඒක පේන්නේ රසකාමීකට පේන්නේ නෝන්ජල්කමක් තමයි. නමුත් ඒයින් තොරව නම් ඊගාට මතු වෙන්න තියෙන අකුසල් මතු නොකර ගැනීමට වෙන උපක්‍රමයක් නැහැ. වෙච්ච එක මතින් අකුසල් නැතිවීම මතු වෙන්න තියෙන එක නතරකරනද මේ මුති මුතමත්තම් භවිෂති කියන එක උගෝදෙනෙක් හිතන්නේ මෙච්චර ලස්සන මනුස්සකයක් හම්බ වෙලා ගන්ධරස පහස තියෙද්දි ඒක ගැන කවි ලිව්වේ නැත්නම් ඒක ගැන රචනා ලිව්වේ නැත්නම් ගැන චිත්‍රපටි හැදුවේ නැත්නම් මේ ලෝකේ සාහිත්‍ය නැති වෙයි කියලා. ඔය බැංකුවේ බෝම්බ ගහපු වෙලාවේදී මට හම්බුණා ඒ නෝන මහත්තයෙක් පණ බීරලා තියෙනවා. එයාට ගඳයි රසයි දැනෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ආ භාවනා කරන පටන් අරගෙන ඉතින් මම ගව දැන් මේ ගන්ධ රස නොදැනීම භාවනාවට වාසියක්ද අවශ්‍යක්ද කියලා. සතිය කියන එක හරියට දන්නවනම් සාංශිකේ වාසියකුත් නැහැ වාසියකුත් නැහැ කියනවා. මම කො මට නම් හිතෙනවා වාසිය කියලා. මොකද හේතුව ওই දෙක තිබ්බනම් ওই කෙලෙස් උපදිනවනේ. ගන්ධ දැනීම නිසා හොඳ ගන්ධට එළවණ ගතියක් තියෙනවානේ. එහෙමත් කියන්න බෑ කියනවා. හම්බුණා පැවිදි වෙන්න ඉස්සෙල්ලා ඇස් දෙක තිබිලා පස්සේ අන්ධ විච්ච හාමුදුර කෙනෙක් මට. මට පොඩි හුඟක් ආසාවක් ඇති වුණා උපස්ථාන කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කනවැල් අල්ලගෙන මම වැසිකිළියට ගිහිල්ලා තැප්පෙකුත් පෙන්ලා දීලා ඒ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ඡායාව පේනවලු. ඊට පස්සේ බංකෝ සාංශ මම ඉන්නේ භද්‍ර යවුණ වයසේ. කාමයේ කිව්වහම කිලෝරක් නැහැ. එතකොට ඇහැට පේන හැම රූපෙකින්ම කාමෙමයි පේන්න තියෙන්නේ. ඒ නිසා මට හිතෙනවා පොට්ටක වෙන්න කියලා. ඔබ වහන්සේ ඊයතින් වාසනාවන්තයි. ඇත්තෙන්නේ නැහැ. ගාලා <laughs> ඉතාවුනා හමුදුරු. මම ඇයි හමුදුරු කියන්නේ මහත්යෝ මම ඒතර ගිහියා. අර දැකපු රූප ටික දැනට ඇති වෙන්න කරදර කරනවා කියෝ. සම්ද වෙන්න ඉස්සලා දැකපු රූප ටික ඇති වෙන්න කරදර කරනවා කාම ගුණ නැති උනන කාම සංඥාව දිගටම කරදර කරනවා. ඒ තියෙන ටික ඇති. ඒ නිසා කාට හරි පුළුවන් නම් ඒ විදියට බැඳගෙන වද දෙන කතන්දර ගෙතිල්ල. එහෙම නැත්නම් මේ එක එක කරනට පරිප්පුවේ දමදම කියන්න හදන ගතිය ශික්ෂාවක් විදියට අපි ඒකට කියමු සමාධි ශික්ෂාව කියලා. කතා නොකර ඉන්න හිතනද පාඩුවක් වෙයි කියලා. අපි හිතන මේ දැකපු දේ පොත පිළිව්වේ නැත්නම් කාටද කියලා දුන්නේ නැත්නම් මා විශාල පාඩුවක් වෙයි නේද බුදුරජාණන් කියනවා. එන්න දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. නොදකින් කියන දේකුත් මේ ලෝකේ නැහැ. ඔය උඹට පේන දෙයක් එහෙන් කාටවත් පේන්නේ නැහැ. මම මේ ඔක්කොම දැකලා කියන්නේ. ඕම දකින්න කෙනෙකුත් නැහැ. මම දැක්කයි කියලා මේක ආඩම්බරයට ගත්තට ගන්න දෙයක් නැහැ. මම මේ දැන් ගන්ධ රස පහස මේ දැකීම සම්බන්ධයෙන් හිමීම කතාව යොමු වෙලා තියෙන්නේ. බලන නිසා පේනවා. බලන නිසා ශබ්ද ඇහිල්ල නැති වෙනවා. ගන්ධ ඇහිල්ල බලන නැති වෙන නිසා ඔබ යම් වෙලාවක ගන්ධ රස පහස කියන බැලිල්ල ඇහිල්ල නැහැ. ඒ නිසා මේක තියෙන්නේ උඹට ඕන දෙ නෙමෙයි පෙන්වන්නේ කර්ම ශක්තිය හැටියට උඹට මේ ගඳ පෙන්වන්න ඕන නම් එලා රස දකින්න බෑ, පහස ලබන්න බෑ, රූප බලන්න බෑ, ගඳ බලන්න, ශබ්ද අහන්න බෑ. ඒ නිසා ඒක මේ කලින් හදපු චිත්‍රපටයක් වගේ මේ සිද්ධ සිද්ධ වෙනවා. උඹ ඒක දැකලා කියනවා ඒක දැක්කා හොඳයි, දැක්කා නරකයි, වින්දා හොඳයි, වින්දා නරකයි කියලා මේ කරන කතාවේ තියෙන්නේ තුනයි. එක්ක තණ්හාවෙන් මේ කතා කරන්නේ, එහෙම නැත්නම් මාන්නෙන් මේ කතා කරන්නේ, නැත්නම් දික්කෙන් කතා කරන්නේ. ඒ නිසා තමයි මොනම හරි දෙයක් කාට හරි කට උල් කර කර කියන්නේ ඉස්සෙල්ලා හිතලා බැලුවොත් මම මේ කියන්න දෙන අසවල් දේ ඒක එන්නේ කෙලෙස් මුල් තුනේ අපි ප්‍රපංච ධර්ම කියලා කියනවා එක්ක තණ්හා එක්ක මාන එක්ක ditthිය දැන් මේ මේ මම කටහරින්න හදන්නේ මොකේද කියලා ඒක ඕලාරිකම් පටිච්ච සමුප්පන්න සංගතං අල්ලත හැකි මම මේ කතා කරලා බලාපොරොත්තු වෙන්නේ තණ්හාව බෝ වීමක්ද නැත්නම් මම මාන්නකාරකමින්ද මේ කතා කරන්නේ එහෙනම් තමයි මම නිකන් ඉන්න මිනිහෙක් නෙවෙයි මමත් පොරක් කියලා මම අයියා කියලා මම අක්කා කියලා මම මුදුන කියලා පෙන්වන්නද කතා කරන්නේ. ආන්න ඒක දකින්න ගියා නම් තේරෙයි. ඒක කරලා සන්තෝෂ වෙච්ච කෙනෙක් නෑ. නමුත් කාට හරි මැරෙන්න ඉස්සරලා දැක ගන්න පුළුවන් වුණොත් මාව නටවන්නේ එහෙම නැත්නම් මම මේ කාට හරි අත්‍යවශ්‍ය දෙයක් කියලා මම පෙන්වන්න හදන්නේ තමන්ගේම මාන්නේ දිනු කරන්නයි තමන්ගේම තෘෂ්ණාව දිනු කරන්නයි තමන්ගේම සක්කාය දිට්ඨි දුරු කරන්න කරන්න කියලා දැක්කම ඒක ඔය සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි ඉගෙන ප්‍රඥා ශික්ෂාව කියලා අපි යමක් කරන්න තල්ලුවක් මොටිවේෂන් කියලා කියන්නේ එන්නේ ප්‍රධාන කෙලෙස් ඔය ප්‍රපංච ධර්ම වලින් ඒක තමන්ගේ හිත කලබල අනුන්ගේ හිත කලබලනවා ඉතින් ඒක වළක්වන්න බෑ ජීවිතන කියන්නේ ඕක තමයි. නමුත් උත්සාහ කෙරුවොත් කවුරු හරි යෝගාවචරයේ මම මට එන හැම හිතවිල්ලක්ම මට එන හැම ගඳක්ම රසක්ම පහසක්ම මාව මේ විදිහට කුප්පනවා. ඒ රස, ගඳ, පහස ආවෙනති මට්ටමට නතර වෙන්න පුළුවන් නම් අඩු ගානේ මට ඇතිවෙච්ච කෙලෙසේ තව කෙනෙක්ගේ ගන්න නෑ මටත් ඒක අභ්‍යාසයක් වෙනවා කියන. නමුත් මේක ඔය තීල ශික්ෂා සමාධි ශික්ෂා තිබුණ පමණින් කරන්න බෑ. ඒ නිසා මේ කලහ විවාද සූත්‍රයේදී අහනවා කුතෝ පහූතා කලහ විවාදා. එහෙම නැත්නම් රූපයාගේ මේ රූපණ ගතිය කොතනදීද හික්මව ගන්න පුළුවන් වෙන්නේ කියලා. ගන්ධ රූපයක් ආව, රස රූපයක් ආව, පොට්ටබ රූපයක් ආවත්, සද්ද රූපයක් ආවත් අපි උකුප්පන. කුප්පුවාන් ඒ කිප්පිල්ල අපි තව කෙනෙකුට ගන්නවා. ඒක තමයි මනුස්ස ජීවිතය කියන්නේ. නැත්නම් සමාජ ජීවිතය. මේ කොහෙන්ද නතර කරන්නේ කියලා. ඒතර බුදුජානනාංශ දෙනවා උත්තරයක්. ඒක ඒ සුත්ත නිපාතේ තියෙන්නේ න සංඤ සංඤී නෝපි විසංඤී න විභූත සංඤී නෝපි අසංඤී. එවං සමේතස්ස විභූති රූපං තණ්හානි දානානි පపంచ සංඛා කියලා කි ඒක ඇත්තටම ගැඹුරුයි. ඔයක සීල ශික්ෂා නෙවෙයි මේ කතා කරන්නේ. සමාධි ශික්ෂාවත් නෙවෙයි මේ කතා කරන්නේ. යම් වෙලාවකට යෝගාවචරයා එකම අරමුණක හිත පවත්වන්න ගියාට පස්සේ ඒ බලන රූපයක් පතියක් කරන්නේ ආනපන රූපේ හෝ අපි කියන වායෝ පොට්ටබ්බ රූපේ කියලා නැත්නම් ඉඳගෙන ඉන්න කය කියන රූපේ නැත්නම් වම දකුණ කියන රූපේ එහෙම නැත්නම් සක්මනේ නැත්නම් ඉදින්දා වැඩ කරනකොට මොකක් හරි ඉදිරිපත් වෙනදී අල්ලගන්නේ අපි මේ භාවනා මනස්කාරය පවත්වන්න නැත්නම් අරමුණු කරන්නේ මෙන්න මේ අරමුණම බලාගෙන ඉනොත් මේක ගෙවිලා යන්න පටන් ගන්නවා ඕනෙම අරමුණක් ඒක සර්වචනාංශ හොයාගත්ත සුවිශේෂ ලක්ෂණයක් ඕනෙම අරමුණක් නැවත නැවත බයින්කොට දකින්නකොට ඒක එපා වෙනවා. ඒක නීරස වෙනවා. ඒකේ තියෙන ආස්වාදේ නැති වෙනවා. ඒ නිසායි අපි අරමුණු මාරු කරන්නේ. නිතරම රූප මාරු කරනවා, ශබ්ද මාරු කරනවා, ගන්ධ මාරු කරනවා, රස මාරු කරනවා. ඒක නෙමෙයි මේ කාමගුණය කියන්නේ. මේ අයව නතර කරලා එක අරමුණක හිත පවත්නකොට ඒ රූපය නැති වෙන්න ඉස්සර වෙලා ඒ රූපය රූප සංඥාවක් බාටපත් වෙනවා. ලොඳ වගේ බාටපත් වෙනවා. සීමා මරියාදාවල් නැතුව ප්ලාස්මාවක් බාටපත් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ශරීරය දිහා බැලුවත් මේ ඔක්කොම කොන් අගු පේන්නේ නැහැ. ඒක රිත්තක් වගේ පේනවා. පදාතයක් වගේ පේනවා. වේදනාවක් ඇවිල්ලා තන බැලුවත් වම් පැයද දකුණු පැයද සුළඟිල්ලද කියන්න බෑ වේදනාවක් තියෙනවා වලාකුලක් වගේ. එහෙනම් සද්දයක් ඇවිල්ලා ගියත් ඒකේ අර්ථයක් මොකුත් නැහැ. උනන් ගෝසාවක් ඇහෙනවා. ගඳක් ආවත් රසක් ආවත් පහසක් ආවත් ඒක අර ඒකේ තියෙන තීක්ෂණ භාව නැති වෙලා ඒ රූපය බුදුහාමුදුරනේ රූප සංඥා බවටපත් වෙනවා. මේක පුදුමාකාර බයලවන දෙයක් බවටපත් වෙනවා. මේ තමයි බලහින් ආනපනෙත් ගෙවීමෙන් පවතිනවා. කය දිහා බැලුවොත් කය වම් පැත්ත දැක්කොත් දකුණු පැත්ත නැහැ. එතන එක පැත්තක් සැහැල්ලු වෙන එක පැත්තක් බර වෙනවා. මේක ඇතුලේ නිකන් හිතා ගන්න බැරි දේවල් වෙනවා. මෙන්න මේ தත්ත්වෙදී මේ රූපේ රූප සංඥාවක් බවටපත් වෙනකොට තාම ඒක අඳුනා ගන්න පුළුවන්. අච්චර ගොරෝසුත් තිබුණ රූපේ නැත්නම් ගොරෝසු ආශ්‍රය ප්‍රසාර සිවුම් වෙනවා. සිවුම් අති සිවුම් වේගනේ යනකොට තාම අඳුනා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. එහෙම නැත්නම් සංඥා කරන්න පුළුවන්. අඳුනා ගන්න පුළුවන් හැබැයි අර අර ධනම්ම පැහැදිලි නෑ. හරියට කියනවා නම් වතුරයි හාලුයි පින්නලා ඒක තැඹුවාට පස්සේ කැඳ වෙනකොට කොහෙදද හාල්ලට මොකද උනේ කියලා හොයන්න බෑනේ දැන්. හාල්ලට තියෙනවා හැබැයි ඒක දී වෙලා. කැඳ වෙලා. ආන්නේ වගේ තිබිච්ච හාල්ලට වෙනකොට කැඳ පෙන්නනවා වගේ මෙන්න මේ මාරුවක් යෝගාවචරයේ භාවනාදී සිද්ධ වෙනවා. මේකට පුදුම බීචිකාවක් තියෙන යෝගාවචරයයි. මේ දැකපු අරමුණ නොපෙනී ගියයි කියනවා. ඔළුව කඩා වැටෙනවා කියලා කියනවා. නිින්දින් කියලා ගැස්සනවා වගේ වගේ කියලා කියනවා. එහෙම නැත්නම් එල්ල කරන්න අරමුණු කරන දෙයක් නෑ මම දැන් මොකද කරන්නේ කියලා අහනවා සැක කරනවා නිජ මහ විශාල විකෘති රාශියක් මත වෙනවා අන්නේ වෙලාදී යෝගාචර දන්නවා මේ රූපේ ගෙවෙන්නේ ඉස්සෙල්ලා රූප සංඥා බවටපත් වෙලා තියෙන නිකන් ඊර පායනකොට හඳ බොඳ වෙලා යන්නේ ලොඳ වෙලා යන්නේ ආන්නේ වගේ වෙනවා කියලා අන්නේතදී බලා හිටියොත් යෝගාචර වෙන මේ රූපය රූප සංඥා බාඩුනේ සංඥා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ගෙවිලා ඉතාමත්ම සූක්ෂම තැනකදී බොහොම මායාකාරී විදිහට මේක ඇද්ද නැද්ද කියාගන්න බැරි තැනටපත් වෙනවා ඉතින්දී සතිය තියෙන්න ඕනේ කුශාග්‍ර බුද්ධිමත්ත. මේ පිනිච්ච දේ දැන් සංඥාවක් විතරයි. රූපේ නෑ රූප සංඥාවක් තියෙන. මේ රූප සංඥාවක් තියනවද නැද්ද කියන එක. නේව සංඥානා සංඥායතනෙ කියලා මේකට විශාල වශයෙන් අරූප ධානයක් වශයෙන් පෙන්වනවා. කිහිලා ආකින්චා ඥානතර කිසිත් නැත්නම්තරපත් වෙනවා. කිසිත් නැති වෙන්නේ රූපේ නැතිවීම නෙවෙයි වෙන්නේ සංඥාව නැතිවීමයි වෙන්නේ. මේ යෝගාචර මේ කවදාවත් දන්නේ නැති ශේෂයකට ගිය නිසා එයා මේක බහ නොදන්න දරුවෙක් වගේ බහ තෝරන දරුවෙක් වගේ බොළඳ තත්ත්වයටපත් වෙනවා. අන්නේම ගිහිල්ල ගිහිල්ල මේ සාමාන්‍ය ලෝකයේ තිබිච්ච ආනාපානේ දැන් ඒ සාමාන්‍ය සංඥාවෙන් සංඥා කරන්න බැරි තත්ත්වයටපත් වෙන වෙලාවක් එනවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා අනකට කියනවද නැද්ද කියන්න බෑ. දැන් හාල්ලට දිය වෙලා බත්තට නෙවෙයි හාල්ලට දියලා දැන් කැඳ වෙන්න හදනවා. මේකට හාල් කියන්නත් බෑ. දැන් බත් කියන්නත් බෑ. කැඳ කියන්නත් බෑ. ආන ඔය தත්තට යනකොට අපේ හිත නසඤ්ඤ සංඤී ලෝකේ සංඥාවක නෙවෙයි තියෙන්නේ. ඒ සංඥා ගෙවිමින් පවතින්නේ. න විසඤ්ඤ සංඥා අපේ හිත විකෘති වෙලා පිස්සු වැටලා විසඤ්ඤ වෙලා නෙවෙයි මේ. භාවනා ඉතාමත් තියුණු තැන. පේන්නේ නිකන් විසඤ්ඤ වෙලා වගේ තියෙන දේවල් ඔක්කොම බොඳ වෙලා ගියාලා මතක ඇවිලා ගියා වගේ. ඒ නිසා ඒක විසඤ්ඤ වෙලත් නැහැ. ආපෝ පාර දන්නවනම් පේනවා සතිය දියුණු වෙලා තියෙන්නේ. හැබැයි ඒක ලෑස්තිලා යන්න ඕනේ. ඒ වගේම නෝපි අසඤ්ඤේ මේ අපි අසඤ්ඤේ තලයට ගිහිල්ලා ඒමෙකුත් නෙවෙයි. මොකද්ද මායාවක්, ඡායාවක්, ලාංඡනයක් තියෙනවා. දැන් විභූත සංඤේ සම්පූර්ණව නැතිලත් නෑ සංඥාව. ආන මෙතනදී තමයි ඔය තණ්හාවත්, දෘෂ්ටියත්, මාන්නයත් බොඳ වෙලා යන්න හදන තැන, ගෙවිලා යන්න හදන තැන. ඉතින් එතෙන්දී විඥානයේ නැවත මේක ස්ථාවර කරගන්න, මේ නැතිවෙච්ච මම ආයේ පටල කරගන්න නැත්නම් බුදුරජාණන්සේ වචනෙන් කියනනම් ප්‍රතිෂ්ඨාවක් ලැබලා දෙන්න අර ගිවිච්ච මමාය මේ මාන්නේ නැවත ඇතිකරනද තණ්හාව ඇතිකරන දන්න ෂට මායාවි සේරම කම් කරනවා බුදුරජාණන්සේ කියනවා මේ මායාවෙන් දකපන් ෂටගති දකපන් වංචන ගති දැකලා මේ ගෙවෙන එක සම්පූර්ණ ගෙවෙන්න දෙන්න අරමුණක් අඳුර ගන්න තියෙන මේ සටහන් ලිංග නිමිති ආකාර නිर्देश සම්පූර්ණව ගෙවෙන්න දෙන්නේ කිව්වට පස්සේ තේරෙනවා රූපේ විභූත වෙලා යනවා. නිකන් හරියට ගංගානනකම් ගිහලා මොහොතට දිය වුණා. දැන් ගංගානනක් කියන්න බෑ ඒකට. මෙතෙන් යනකම් ආවේ කරදියේ මිරිදියේ. දැන් කරදියේ බාටපත් වුණා ගංගානනකට මොකුත් උනේ නෑ. හැබැයි මොහොතට දිය වුණා. ආනි වගේ මේ ජීවන තැන්න ගියාට පස්සේ ඒක පිළිබඳව මේ තණ්හා නැති නිසා මාන නැති නිසා දික්ටි නැති නිසා ඉගෙන කතන්දර ගොතන්න බෑ. ඒක ප්‍රපංච කරන්න බෑ. ඉති යෝගාවචරය මේකට ලෑස්ති නම් මේ ගන්ධ රස පහස වශයෙන් වෙන්කමින් වශයෙන් දැකපු තෘෂ්ණාව වෙනත් දෙයක් බවට පත් වෙනවා. ගංගා නංගම මොහොතට තියෙනවා. එහෙම නැත්නම් අපි වැලි අහුරක් ගිහිල්ලා වැලි තලාවකට දානවා. ඒ අර වැලි තලාව දැන් දාපු වැලි අහුර අහුරක් වශයෙන් දැන් නැහැ නේද විසිකියා හොයන්න බෑ. නැත්නම් ලුණු කැටයක් ගිහිල්ලා මොහොතට දානවා. ලුණු කැටේ නැති වෙනවා. උද්ගටේ අනන්‍යතාවය නැති වෙනවා. වෙන්කොට හඳුනා ගැනීම නැති වෙනවා. ආන්න මේක දරා ගන්න බැරි නිසා අපි ආයෙත් පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒ ගෙවන් වෙන තැන තමයි. හිත බොහෝ වෙලා පැවැත්වුවොත් පේන්න පටන් අර ගන්නවා. අන්න එවැනි තැනක් ජීවත් වෙද්දිම ලබන්න පුළුවන්. මරණයෙන් පස්සේ නෙවෙයි නිවනට මේකට ලොකු පෞරුෂත්වයක් ඕන. මේකට ලොකු සීල ශික්ෂා සමාධි ශික්ෂා අනුග්‍රහයක් ඕන. මේකට ලෑස්තිලා යන්න ඕනේ මොන අරමුණක් අරගෙන භාවනා කරත් ඒ අරමුණ දැක්ක දැක්ක දැන දැන ගෙවෙනවා. අන්නේ ගෙවෙන වෙලාවේදී ඇපිල් නඩු දාලා ආයෙ නඩු අවුලුත් කරන්න යන්න එපා. ඔය ගෙවෙන්න හරි. අන්න එතකොට පේනවා රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන්, ධර්ම වශයෙන් තිබුණු මේ රුප්පණ ගතිය තවදුරටත් Tamanට කරදර නොකරන අවලංගු තත්යකටපත් වෙනවා. ඒ රූපේ විභූත වෙනවා. ඊට පස්සේ ආ තවදුරටත් ඒ රූපේ තියෙන මම සහ මම නොවේ කියන සීමාව නැතිලා මේක මෙතන ඉඳ මේක නෙවෙයි අහුවෙන්නේ ඔක. මේකේ ඉඳලා ආයේ රූපේ අඳුර ගන්නකොටම තමයි ගැසිලා ඉන්නේ ඔය. බය වෙලා වගේ ආපහු එළියට එනවා. ඊට පස්සේ ආයෙ ඔන්න ආනපානෙ පේනවා. ආයෙසරයක් බලන්න ආනපානෙ ගෙවෙන කම්ම යන්න අරින්නේ. ඊට පස්සේ ආයෙසරයක් එනකොට ගැස්සෙනවා. මෙහෙම වෙලා තීරයට පටන් ගන්නවා අපි මේ රූපේ විභූත වෙන තැනට බය නිසා නිවන අපි ළඟට එනකොට අපි නිවන ප්‍රතික්ෂේප කරනවා. ගෙටේන නිවනට මුණට කෙල ගන්න. ගෙටේන නිවනට උනතුරුවක් කරනවා. ඒක නිසා මේ ගෙටේන නිවනට ගෙටෙන්න දෙන්න නැත්නම් ඒ ඇසුර ලබා ගන්න අපි කොච්චරක් දක්ෂ වෙන්න ඕනේද මේ රූප තණ්හා රස තණ්හා ගන්ධ තණ්හා වශයෙන් මේ තියෙන දේවල් සංඥා ස්වරූපෙන් අඟවනවක් ඇඟවීමක් ඇති කරන මට්ටමක ඉඳලා නැති මට්ටමට යන තැන මෛත්‍රී බුදුහාමරගේ ශාසනයත් එකයි ගෞතම බුදු ශාසනයත් එකයි අද අල්ලන්න බැරි නම් මෛත්‍රී බුද්ධ ශාසනයත් බෑ. දැනටත් මේක තියෙනවා මේකට බය වෙන්නේ නැතුව මේකට මුහුණ දෙන්න නම් Taman තීරුම් ගන්න ඕනේ මෙන්න මේ ගිවන් වීම ඒක අඳුනා ගැනීම වලට තමන ලද නිමිති තබපු නැත්නම් ලේබල් ගහපේ වගේ නම් වුණාට ඒකෙදී යෝගාවචරයාගේ තණ්හා මාන දිට්ඨි ගෙවන්නට අවස්ථාවක් කරගන්න වැර අපේ සාමාන්‍ය මනස කරන්නේ මොකද්ද ආයෙසරයක් අතගාලා බලනවා එක්කෝ එහෙම තමයි හුස්ම අරගෙන බලනවා එහෙම නැත්නම් හිත නින්දට වැටෙනවා එහෙම නැත්නම් සැක කරනවා අන්නේම නොවෙන්න යෝගාවචරයා කොච්චර සූදානමකින් යන්න ඕනේද අන්නේම ගිය දවසේ තේිනවා එතෙන්ට එනකොට ඒ කියන්නේ රූපේ ගෙවෙන තැනට එනකොට ඒකේ රූප තණ්හාවක් හෝ සද්ද තණ්හාවක් හෝ ගන්ධ තණ්හාවක් හෝ රස තණ්හාවක් හෝ පොට්ටබ්බ තණ්හාවක් ගෙවම් කරන්න පුළුවන් මේක ලක්ෂ වාරයක් යෝගාවචරයට කර කර බලන්න පුළුවන්. ආයෙත් රූපේ ඉන්න බලන්න ආයෙත් නැති වෙන්න. ආයෙත් එන්න බලන්න ආයෙත් නැති වෙන්න බලන්න ගිය දවසේ යෝගාවචරය කවදා හෝ මම මේ කරන ප්‍රයත්නය මේ තණ්හාමාන දිට්ටි ගෙවණ්ඩයි උත්සාහ කරන්නේ නිසා මේ ඇතිවීමට මනාප වෙන්නත් එපා නැතිවීමට මනාප වෙන්නත් එපා දෙකටම සමහිත දාගෙන කරන්න පටන් අරගත්තොත් ඒකට අපි කියනවා මේ ගන්ධ රස පහස සම්බන්ධයෙන් සීල ශික්ෂාව ඉක්මවල සමාජ ශික්ෂාව ඉක්කල ප්‍රඥා ශික්ෂාවට වැටෙන වෙලාව. මේක ඔය බුද්ධ ජයන්ති දිස්සලා කට්ටිය හිතුවා දැන් ඉවරයි බුද්ධ ශාසනය මේව ගන්න බෑ. මේව නෑ. මේ ඒ හරිය ගිහිල්ලයි. ඒ නිසා කට්ටිය පටන් ගත්තා මෛත්‍රී බුද්ධ ශාසනයේ වැඩ කරන්න. නමුත් අද පසුගිය අවුරුදු 30 40 මේක ආයෙ මතු කරලා පෙන්ලා දෙනවා. එහෙම වෙලා නෑ. දැන් වුණත් කවුරු හරි ඒකට සූදානම් මනසකින් ගියොත් මේක අල්ලන්න ඕනේ කියලා මනසින් ගියොත් මෙතන කවුරක්වත් නැහැ මේක අත්දකපො නැති. කිසිම කෙනෙක් මේකට හැසිරෙන හැටි දන්නේ නැහැ. එimhe නැති වෙනකොට ආය ඇති කරන්න හදනවා. ඒ කියන්නේ අලුතෙන් ප්‍රතිෂ්ඨාවක් කරන් දෙන්න හදනවා විඥාන. ඒ විනෝට ඒ විඥානයේ ප්‍රතිෂ්ඨාව ලබන තණ්හා මාන දිට්ටි ගෙවෙන වෙලාවේදී ඒකට අනුග්‍රහකරනද මුන්න තරම් සංසාර බයක් තියෙනවා. මොන තරම් ධර්ම ඥානයක් තියෙන්න ඕනද? ඒ වගේම මොනතරම් ලෑස්තියක් තියෙන්න ඕනද කියන නිසා මේක කළ හැක්කක්. දැනටමත් වෙලක් තියෙනවා. නමුත් ඒක දැන දැන දැක දැක ගිහිල්ලා සම්පාදනය කරගන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා වූ උත්කෘෂ්ඨම උපරිම අභියෝගය තමයි මෙතන තියෙන්නේ. අරමුණක් ගෙවෙන තැනදී බත්තට ගෙවිලා කැඳ වෙන තැන බලන්න. ඇහැක් පිට ඇහක් කියලා බලන්න ඉන්නවා. එහෙම නැත්නම් අයිස් ටිකක් වතුර වෙන හැටි බලන්න ඕනේ. වතුර ටිකක් අයිස් වෙන හැටි බලා ඉන්නවා වගේ මේ රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන් කියන මේ තේරම අන්තිමට මොනවාක්වත් හොයාගන්න බැරි තත්ත්වයකට යනවා. කොටිම කියනවා රූප වෙන්නේ, ශබ්ද වෙන්නේ, ගන්ධ වෙන්නේ, රස වෙන්නේ, ස්පර්ශ වෙන්නේ කම්පන වේගයක් විතරයි. ඒ කම්පන වේගයට ඕනේ නමක් දෙන්න පුළුවන්. තණ්හා මාන දිටිකේ ඉන්නවනේ වට කම්පන වේගයට නමක් දෙන්න. නැත්තම් කම්පන වේගයක් පාටපත් වුණාට පස්සේ ඒකට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒකට මාන්න කරන්නත් බෑ. ඒකට මම කියා ගන්නත් බෑ. ඉතින් අන්න ඒක තමයි භවනාවේ. ඒක තමයි ප්‍රතිපදාවේ. එහෙම ඒක තමයි මේ විපස්සනා ඉහෙළම කෙලවර කියන එක sannivedanaya කරගන්න පුළුවන් නම් ඒක සාර්ථක බණක් කියනවා. මම සාධාරණ දෙයක් තියෙනවා මේක sannivedane වෙනවද නැද්ද කියලා මූණ දිහා බලනකොට පේන්නේ එන ගාච්ඡ තෝම් පිටිනේ වගේ මට. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ මේවා ගැඹුරුයි. ඒ නිසා මම බණ මෙතනින් නතර කරනවා. අනිත් දවසේ ඉතුරු ටික කතා කරමු. සීල දෙනාටම තෙරුවන් සරණයි.